අයිබෝවන් අපි අද ගැඹුරට කතා කරන්න යන්නේ මේ භය බේරව සූත්‍රය ගැන. ඕ මේකෙදි අර ජානුස්සෝනි කියන බ්‍රාහමණෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. සවැත් නුර ජේතවනාරාමේදී හ්ම් එයා අහන්නේ ස්වාමිනි මේ දුර බැහැර වනාන්තර සේනාසන කියන්නේ එතන තනියම ඉන්න එක හරි අමාරුයි නේද? ඔව් ඒක අමාරුයි තමයි. හිත එකඟ කරගන්න බැලි වුණොත් ඒ වනාන්තරයේම අපිව, ඒ කියන්නේ හිත ගිල ගන්නවා වගේ දැනෙනව නේද කියලා තමයි ආහන්නේ. ඒක හරිම ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔහු මේක අහන්නේ බොහොම ගෞරවයෙන්. බුදුරදුන් ගැනත්, ඒ වගේ වාසය කරන භික්ෂුන් ගැනත් ලොකු පැහැදීමකින්. ඉතින් අපේ මේ ගැඹුරු විමසුමෙන් අපි බලන්නේ බුදුරදුන් බෝධිසත්ව කාලයේදී මේ පය කියන එක, ඒ කියන්නේ ඇයි ඇති වෙන්නේ, ඇයි නැති වෙන්නේ විශේෂයෙන්ම අර හිතේ තියෙන පිරිසිදුකම අපිරිසිදුකම එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකයි. ඕ මේක තමයි මූලික කාරණය. ජානුසෝණිව ප්‍රශ්න අහපුවම බුදුරජාණන් වහන්සේ එකට එකග වෙනවා. ආ එකඟ වෙනවා. ඕ උන්වහන්සේ කියනවා බ්‍රාහමණය ඔය කියන එක ඇත්ත. මටත් ඔය අදහසම තිබුණා ඒ කියන්නේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මම බෝධිසත්ව වෙන්න කාලිදී කියලා. හ්ම් ඒ කියන්නේ ඒ අත්දැකීම උන්වහන්සේට තිබිලා තියෙනවා. තිබිලා කියනවා. තනියම ඉන්නකොට හිත දියනු නැත්තම් අර වනාන්තරයේ තියෙන නිශ්ශබ්දතාව ඒ ස්වභාවයම බයක් ඇති කරන්න පුළුවන් කියන එක. එතකොට මේකට හේතුව විදිහට උන්වහන්සේ දකින්නේ මොකද? ප්‍රශ්නේ තියෙන්නේ වනාන්තරයේද නැත්තම් අපේ ඇතුළේද? අන්න එතන තමයි වැදගත්ම කාරණාවට එන්නේ. බුදුරදුන් හරි පැහැදිලිව දේශනා කරනවා බ්‍රාහමණය මේ බය, මේ තැති ගැනීම, මේ බිරාන්තකම මේවා එන්නේ අර දුර බැහැර වනසෙනසුන නිසාම නෙවෙයි. එහෙනම් ඒ සෙනසුනේ වාසය කරන භික්ෂුවගේ එහෙම නැත්නම් ශ්‍රමණයාගේ අභ්‍යන්තරයේ තියෙන යම් යම් දෝෂ නිසා අපිරිසිදුකම් නිසා තමයි මේ බය කියන එක ඇවිස්සෙන්නේ කියලා. හරිම සයන්ටිෆික් නේද? ඒ කියන්නේ ප්‍රශ්න තියෙන්නේ එළිය නෙවෙයි ඇතුලේ. අපි වනාන්තරයට අරගෙන යන දේවල් එක්ක තමයි ප්‍රශ්න තියෙන්නේ. හරියටම හරි. මොනවද උන්වහන්සේ ඔය කියන අභ්‍යන්තර දෝෂ අපිරිසිදුකම් විදිහට පෙන්වා දෙන්නේ? උන්වහන්සේ දෝෂ දහසියක් විතරේ. ඒ කියන්නේ ගොඩක් විස්තර කරනවා. අපි ඒ ටිකක් ක්‍රමානුකූලව බලමු. පළවෙනි එක තමයි චරිතයේ අපිරිසිදුකම. චරිතයේ. ඔව්. ඒ කියන්නේ කයින් කරන දේවල් අපිරිසිදුයි. අපිරිසුද්ධ කායකම්මන්ත වචනයෙන් කරන දේවල් අපිරිසුද්ධයි. අපිරිසුද්ධ වචීකම්මන්ත හිතන දේවල් අපිරිසුද්ධයි. අපිරිසුද්ධ මනෝකම්මන්ත. හ්ම්. ඒ වගේම ජීවත් වෙන්න කරන දේවල්. ඒ කියන්නේ ආජීවය. ඒකත් අපිරිසුදුයි. අපිරිසුද්ධ ආජීව. මේ වගේ කෙනෙක් වනාන්තරයට ගියාම යටිහිතේ කොහොමද තියෙන වරදකාරී හැඟීමක් අනාරක්ෂිත බවක්. ඒක ඇතුළෙන්ම එන දෙයක්. ඔව්. පොඩි දෙයකටත් සැක හිතෙන්න බය හිතෙන්න පුළුවන්. දෙවනුව උන්වහන්සේ පෙන්නනෝ තණ්හාව සහ ద్వේෂය සම්බන්ධ කාරණාව. තණ්හාව ద్వේෂය. විශේෂයෙන්ම කාමවස්තුන්ට තියෙන අධික ආශාව. තද රාගය, අ비ජ්ජාලු බව, ඒ වගේම අනිත්‍යයට වැරකෙරන තරහ යන ද්වේෂ සහගත සිත. ඒ කියන්නේ ව්‍යාපාද සිත. මේ දෙක කොහොමද බයට සම්බන්ධ වෙන්නේ? හිතන්නකෝ කෙනෙක්ගේ හිත හැමතිස්සෙම ඇලිලා තියෙන්නේ ලස්සන රූප, සද්ද, ගඳ සුවඳ, රස මේ වගේ දේවල් වලට. එහෙම නැත්තම් කෙනෙක් ගැන වෛරයෙන් පැසවනවා. එහෙම කෙනෙක් තනියම ඉන්නකොට හිත සංසුන් නෑනේ. නෑ නෑ. එතකොට රෑක අතු කෑල්ලක් වැටෙන සද්දෙටත් එහෙම නැත්නම් සතෙක් කෑ ගහන සද්දෙටත් හිත ගැස්සෙනවා. සමහර වෙලාවට හිතෙන්ද පුළුවන් මාව හොයාගෙන කවුරු හරි එනවද මට අනතුරක් වෙයිද කියලා. අර තණ්හාවයි ව්‍යාපාදයයි නිසා හිතේ තියෙන නුසන්සුන්කම බය විදිහට එළියට එනවා. ඒක හරි. ඊළඟට තව තිනෝ කිව්වනේද මානසික බාධාවන් වගේ දේවල් ඔව් තුන්වෙනි කාණ්ඩේ විදිහට ගන්න පුළුවන් මානසික බාධා ඒ කියන්නේ නීවරණ වලට සම්බන්ධ දේවල් පළවෙනි එක තමයි තීන මිද්දේ. තීන මිද්දේ. ඒ කියන්නේ අර නිදිමත ගතිය අලසකම. හරියටම හරි. හිතේ තියෙන අලසකම, කායිකව දැනෙන අලසකම, නිදිමත ගතිය. මේක තියෙන කෙනාට වීරය කරන්න බෑ. භාවනා කරන්න සිහියෙන් ඉන්න උත්සාහයක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් කොහොමද බයට මුහුණ දෙන්නේ? එයා ලේසියෙන්ම යටත් වෙනවා. ඇත්ත. ඊළඟට උද්දච්ච කුකුච්චය. හිතේ තියෙන නොසන්සුන්කම, විසිරුණු බව, උද්දච්චය සහ කරපු දේවල් ගැන හරි නොකරපු දේවල් ගැන පසුතැවීම කුකුච්චය හිත එක තැනක නැහැ නිකන් හුළඟට අහුවෙච්ච පුළුන් රොදක් වගේ හ්ම් එහෙම හිතක් එක්ක බය දැනෙනක හනක් දෙයක් නේද අනිවාර්යෙන්ම පොඩි දෙයකටත් හිත වික්ෂිප්ත වෙනවා ඊළඟ එක තමයි විචිකිච්ඡාව ඒ කියන්නේ සැකය සැකය මොන වගේ සැකයක්ද බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, තමන් කරන මේ භාවනාව ගැන, මේ මාර්ගය ගැන තියෙන සැකය. මේක ඇත්තක්ද? මේකෙන් ප්‍රතිඵල තියනවද? මට මේක කරන්න පුළුවන්ද? වගේ සැකයන්. ආ තමන් ගැනම විශ්වාසයක් නැති වෙන එක. ඔව්. එතකොටත් හිත දුර්වලයි. බයට පහසුවෙන්ම ගොදුරු වෑනෝ මේ ප්‍රධාන නීවරණ වලට අමතරව තව දේවල් කියනවා. තව මොනවද? අත්තානුකංශන පරවම්බන, ඒ කියන්නේ තමන්ම උසස් කරලා අනිත් අයට පහත් කරලා කතා කරන ගතිය. ආ මාන්නය වගේ දෙයක්. ඔව් ඒ වගේ. එතකොට ජම්බිතත්ත්‍ය ලේසියෙන්ම තැති ගන්නා ස්වභාවය බයගුලුකම ලාභ සක්කාර සිලෝක අභිජප්පනා ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට තියෙන කෑදරකම මේ මේවා කොහොමද බයට සම්බන්ධ වෙන්නේ ලාභ සත්කාර වලට ආසාවන් හිතන්නකෝ කෙනෙක් වනාන්තරයට යන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා මේ ලාභ සත්කාර වලින් මිදිලා හැබැයි හිත ඇතුලේ තාම ඒව ගැන ආසාව තියෙනවනම් එයාට හුදෙකලාව දරාගන්න අමාරුයි. එයාට දැනෙන පාළුවක්, අඩුවක් එකත් යටිපෙලේ බයක් නොසන්සුන්කමක් ඇති කරනවා. තව තියෙනවා කුසීත බව, හීන විරිය බව. ඒ කියන්නේ කම්මැලිකම, වීරිය නැතිකම. ඒක අර තින විද්‍යට සම්බන්ධයි වගේ නේද? ඔව් ගොඩක් දුරට. ඒත් මේකෙදි වීරිය නැතිකම විශේෂයෙන්ම කියනවා. ඊළඟට මුට්ටස්සති බව, සිහිය මුලා වෙච්ච ගතිය, සිහිනුවන නැතිකම. අසමාහිත සිත, හිත එකඟ කරගන්න බැරි බව, විසිරුණු සිත. අන්තිමට දුෂ්ප්‍රඥ බව ප්‍රඥාව නැතිකම මෝඩකම. ඒ මේ දෝෂ 16ම එකට එකට වුණාම කෙනෙක් මානසිකව ගොඩක් දුර්වල වෙනවා. අනිවාර්යයෙන්ම මේ දෝෂ එකක් හරි කිහිපයක් හරි තියෙන කෙනෙක් වන සෙනසුනකට ගියාම අර ජානුස්සෝනි බ්‍රාහ්මණයා කිව්වා වගේ වනාන්තරය විසින් මෙයාගේ හිත ගිල ගන්නවා වගේ වෙනවා බය තැතිගෙන්ම යා විසින්ම කැඳවා ගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මේ ගැන දේශනා කරද්දී තමන් වහන්සේ මේ දෝෂවලින් තොරයි කියලාත් කියනවා නේද? ඕ ඒක තමයි වැදගත්. උන්වහන්සේ මේ හැම දෝෂයක් ගැනම කතා කරලා ඊට පස්සේ කියනවා බ්‍රාහමණය මම මේ හැම දෝෂයකින්ම තොරයි. හැම එකකින්ම. ඕ මගේ කාය කර්මයේ පිරිසුදුයි වචී කර්මයේ පිරිසුදුයි මනෝ කර්මයේ පිරිසුදුයි ආජීවයේ පිරිසුදුයි මම අභිජ්ජාලු නෑ ව්‍යාපාද නෑ තීන මිද්ද නෑ උද්දච්ච කුක්කුච්ච නෑ විචිකිච්ඡා නෑ ওই විදිහට අර තහසේම උන්වහන්සේ Tamanට ආදාළ කරලා පෙන්නනවා Taman ඒවෙන් සම්පූර්ණයෙන්ම පිරිසුදුයි කියලා. ආ ඒ කියන්නේ ආර්ය තත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණ. ඒ වගේ. උන්වහන්සේ ඒ විද්දි බෝධිසත්ව අවදියේ හිටියත් ඒ පාරමිතා බලයෙන් මේ දෝෂ වලින් තොර වෙලා හිටියේ. ඒ නිසා උන්වහන්සේ කියනවා මට පුළුවන්කම තිබුණා අර භයානක වනාන්තර සේනාසනවල නිර්භයව තැති ගැනීමක් නැතුව වාසය කරන්න. ඒ පිරිසිදුකමම තමයි නිර්භීතකමට හේතුව වෙලා තියෙන්නේ. හරියටම. හැබැයි උන්වහන්සේ නිකන්ම මේ දෝෂ නෑ කියලා පැත්තකට වෙලා හිටියෙත් නෑ නේද? මට මතකයි සූත්‍රයේ තියෙනවා උන්වහන්සේ හිතාමතාම බය ඇති වෙන තැන් වලට ගියා කියලා. ඔව් ඒකත් මේ කතාවේ හරිම වැදගත් කොටසක්. Tamange අභ්‍යන්තරයේ පිරිසිදු නිසා බයක් නෑ කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ ඒක තව දුරටත් අභියෝගයට ලක් කළා වගේ දෙයක් කරන්නේ. කොහොමද ඒ? උන්වහන්සේ හිතාමතාම තෝරගන්නවා මිනිස්සු සාමාන්‍යයෙන් බයයි කියලා හිතන තැන්. අරණ්‍ය ආයතන, වනපත්ත සේනාසන, රුක්ක මූල, ඒ කියන්නේ ගස් මුල්, ශුන්‍යාගාර, ඒ වගේ තැන්. විශේෂයෙන්ම මිනිස්සු හිතනවා අනේ මේ තැන්වල යක්කු, භූතයෝ ඉන්නවා, දෙවිවරු ඉන්නවා භයානකයි කියලා. ඒ වගේ තැන් තෝරගෙන ඒ වගේම භයංකරයි කියලා සම්මත රාත්‍රී කාලවල් තියලවනේ. අර පස්සලොස්සවක අටවක වගේ ඕ අටවක තුදුස්වක පසළොස්වක එහෙම නැත්නම් අමාවස්‍ය ආසන්න දවස්. ওই වගේ රාත්‍රිවල උන්වහන්සේ ගිහිල්ලා අර තැන්වල වාසය කරනවා. තනියම. තනියම. එතකොට මොකක් හරි සද්දයක් ඇහෙනවා. සමහර වෙලාවට මුවෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්. මොනරේ කණ්ඩලනවා වෙන්න පුළුවන්. සුළඟට අතු කෑල්ලක් කොලයක් බිම වැටෙනවා වෙන්න පුළුවන්. පොඩි සද්දයක්. ඔව්. එතකොට හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ආ දෙන්නම් බයයි කියලා. ඒ කියන්නේ බය කියන එක අත්දකින්න සූදානමකින් ඉන්නේ. බයට මුහුණ දෙන්නමයි ඉන්නේ. හරියටම. එතකොට ඒ හැම බයක් තැති ගැනීමක් ඇති වුණොත් උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මොකද ඒ අදිෂ්ඨානය? මම යම් ඉරියව්වකද ඉන්නේ. ඒ කියන්නේ සක්මන් කරනවා නම් ඒ සක්මනේදීම මේ බය දුරු කරනවා මිසක් ඉඳගන්නේවත් හිටගන්නේවත් හාන්සි වෙන්නේවත් නැහැ. හිටගෙන ඉන්නවා නම් ඒ හිටගෙන ඉන්න ඉරියව්ව මෙන් මේ බය දුරු කරනවා මිසක් සක්මන් කරන්නේවත් ඉඳගන්නේවත් හාන්සි වෙන්නේවත් නැහැ. අනිත් ඉරියව් දෙකටත් එහෙමයි. වාඩි වෙලා නම් වාඩි වෙලාම සයනේ කරමින් නම් සයනේ කරමින්ම. ඕ වාඩි වෙලා ඉන්නකොට බය ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම මේක දුරු කරනවා. හාන්සි වෙලා ඉන්නකොට ආවොත් ඒ ඉරියව්වෙම දුරු කරනවා. ඉරියව්ව මාරු කරලා බයෙන් පැනලා යන්නේ නැහැ. ඒක නම් ඇත්තටම ලොකු මානසික ශක්තියක්, වීරියක්, අදිෂ්ඨානයක් අවශ්‍ය දෙයක්. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ බයති කෙලින්ම මුහුණ දෙලවා ඒකෙන් පලා යන්නේ ඒ ඉරියවෙන්ම ඒක ජය ගන්නවා. ඒ වගේම යථාර්ථය හරියට දැකීම ගැනත් උන්වහන්සේ කියනවා නේද අර රාත්‍රියේ රාත්‍රියේ විදිහට දවල් දවල් විදිහටත් ඔව් ඒකත් වැදගත් උන්වහන්සේ කියනවා මම මුලා වෙලා නෙවෙයි හිටියේ මම රාත්‍රියේ රාත්‍රියේ හැටියටත් දවල් දවල් හැටියටත් දැනගෙනයි හිටියේ රත්තින් රත්තතෝ සංජානාමි දිවා දිවාතෝ සංජානාමි ඒ කියන්නේ සිහියෙන් නුවණින් යුක්තවයි හිටියේ හ්ම් ඒ වගේම උන්වහන්සේ කියනවා තමන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ ලෝකයා මුලා කරන්න නෙවෙයි බොහෝ දෙනාට හිතසුව පිණිසයි කියන දක්ම තිබුණා කියලත්. ඒ කියන්නේ ඒ අදිෂ්ඨානය, ඒ පිරිසිදුකම, ඒ යථාර්ථය දැකීම මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි නිර්භීතකම හැදෙන්නේ. ඔව්. නොසලෙන වීරිය, ආරද්ධ වීරිය, මනා සිහිය, උපට්ඨිත සති, කායික සංසුන් බව, පස්සද්ද කාය, එකංග වූ සිත, සමාහිත චිත්ත මේව තමයි පදනම. මේ පදනම උඩ තමයි ඊළඟට අර ධානා සමාපත්තියම ලබන්නේ. හරියටම හරි. මේ වගේ ශක්තිමත් මානසික පදනමක් ඇති කරගත්තට පස්සේ උන්වහන්සේ පළමු ධානය, දෙවන ධානය, තෙවන ධානය, හතරවන ධානය මේ විදිහට අනුපිළිවෙලින් සමාධිය වඩනවා. හතරවන ධානයට આવම සිත බොහොම පිරිසිදුයි, එකඟයි නේද? ඔව්. හතරවන ධානය කියන්නේ උපේක්ෂාව සහ සිහිය කියන දෙකේ පාරිශුද්ධයෙන් යුක්ත අදුක්ඛම සුඛ වේදනාවෙන් යුක්ත අචල සමාධියක්. මේ වගේ පිරිසිදු එකංග කෙලස් වලින් මිදුණු පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛිලේසේ මෘදු කර්මණ්‍ය ස්ථිර සමාධියකටපත් තුනේ හිත ඒ හිතෙන් තමයි අර විශේෂ ඥාන ලබන්නේ. ඔව්. ඒ හිත තමයි ත්‍රිවිද්‍යාව. එහෙම නැත්නම් ත්‍රිවිද්‍යා ඥානයන් ලබන්න යොමු කරන්නේ. මොනවද ඥාන තුන? පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ අර පෙර ආත්ම භවයන් දකින්න පුරුවන් නුවණ. එකක් දෙකක් 10ක් 100ක් 1000ක් ලක්ෂයක් කල්ප ගණන් පස්සට ගිහිල්ලා Taman කොහෙද ඉපදුනේ මොන වගේ නමකින්ද හිටියේ මොන වගේ ගෝත්‍රයකද මොනවද කෑවේ බීවේ මොන වගේ සැප දුක් වින්දද ආයුෂය කොච්චරක්ද ඒ හැම දෙයක්ම විස්තර සහිතව දකින්න නුවණ. හ්ම්. පොදුමයි. දෙවණි එක. දෙවණි එක චුතුප්පාපාත ඥානය. සමහර විට සත්තුප්පාපාත ඥානය කියලාත් කියනවා. ඒකේ මොකද්ද දකින්නේ? ඒකෙන් දකින්නේ සත්වයන් තමන්ගේ කර්මයට අනුව චුත වෙන හැටි. ඒ කියන්නේ මැලෙන හැටි සහ නැවත උපදින හැටි. දිව්‍යමය වූ මිනිස් ඇහ ඉක්මවා ගිය පිරිසිදු ඇසකින් දිබ්බේන චක්කුණා විසුද්දේන අතික්කන්ත මානුසකේන දකිනවා සමහර සත්වයන් හොඳක ජීවත් වෙලා හොඳ කර්ම කරලා සුගතියේ උපදිනවා. සමහර අය පව් කරලා වැරදි දේවල් කරලා දුගතිය අපායයේ උපදිනවා. කර්ම විපාකයේ දකින නුවණ. ඔව්. සත්වයන් හීන ප්‍රනීත වෙන්නේ, ලස්සන කැත වෙන්නේ, සැප දුක් ලබන්නේ තමන් කරගත්ත කර්මයට අනුවයි කියන යථාර්ථය ඒ නුවණින් දකින්නවා. තූවනි ඥානය තමයි වැදගත්ම එක වෙන්නට. ඔව්. කුමන එක තමයි ආශ්‍රවක්කේ ඥානය. ආශ්‍රව ක්ෂය කිරීමේ නුවණ. ආශ්‍රව. ඒ කියන්නේ කෙලස් නේද? කෙලස්. විශේෂයෙන්ම කාමාසව, කාමයට කියන ඇල්ම භවාසව භවයට පැවැත්මට තියෙන ඇල්ම අවිජ්ජාසව අවිද්‍යාව නොදැනීම මේ සියලු ආශ්‍රවයන් ක්ෂය කරලා නැති කරලා දුක කියන්නේ මොකක්ද දුක හටගන්න හේතුව මොකක්ද දුක නැති කිරීම මොකක්ද දුක නැති කරන මාර්ගය මොකක්ද කියන චතුරාර්ය සත්‍ය එතනදීම අවබෝධ කරගන්නවා එතකොට තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඕ ආශ්‍රව ක්ෂය වුණාම කෙලෙස් වලින් මිදුණු හිත විමුක්තස්මින් නිදහස් වෙනවා එතකොටම දැනගන්නවා මගේ ඉපදීම නැති වුණා කීනා જાති මම බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා වුසිතම් බ්‍රහ්මචර්යං කලයුතු දේ කළා කතං කරණීයං මට තවත් මේ වගේ භවයක් නෑ නාපරං ඉත්තත්තායාති කියලා ඒ කියන්නේ අවිද්‍යාව නැති වෙලා විද්‍යාව පහළ වෙනවා ඒ කියන්නේ අර වනාන්තරයේ බයට මුහුණ දීලා අභ්‍යන්තර දෝෂ නැති කරලා සමාධිය වඩලා අවසානයේදී මේ උතුම් අවබෝධයටපත් වෙනවා. ඒක තමයි මාර්ගය. හැබැයි ජානුසෝනි බ්‍රාහ්මණයාට තව ප්‍රශ්නයක් තියෙමා නේද? බුදු වුණාට පස්සෙත් ඇයි මේ වනාන්තරවලම ඉන්නේ කියලා. එයා හිතනවද දන්නේ නැහැ තාමත් අර රාග, ద్వේෂ, මෝහ තියෙනවා කියලා. ඔව්. ඒ වගේ අදහසක් තමයි අහන්නේ. එයා අහනවා "බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ තාමත් ඔය දුෂ්කර වනාන්තර සේනාසනවල වාසය කරන්නේ සමහර විට තාමත් සම්පූර්ණයෙන්ම අර රාග ద్వේෂ මෝහ නැති කරලා නැති නිසාද කියලා. බුදුරදුන් මොකක්ද කියන්නේ? බුදුරදුන් බොහොම පැහැදිලිව කියනවා නැහැ බ්‍රාහ්මණයා එහෙම හිතන්න එපා. මම රාග ద్వේෂ මෝහ මුලින්ම උපුටලා දාලා ඉවරයි මම ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා ඉවරයි එහෙනම් මේ වනවාසීව ඉන්නේ උන්වහන්සේ හේතු දෙකක් දෙනවා පළවෙනි එක ditta dhamma sukha viharaය ඒ කියන්නේ මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීම පිණිස ඒ හුදකලාව ඒ නිස්කලංක බව උන්වහන්සේට සැපයක් ආ කෙලස් නැති කෙනාට ඒක සැපයක්. ඔව්. දෙවෙනි හේතුව පච්චිමන් ජනතං අනුකම්පාය. ඒ කියන්නේ පසු වෙන પરම්පරාවන්ට අපිට වගේ අයට අනුකම්පාව පිණිස. ඒට උහුමද අනාගතයේ එන භික්ෂූන්ට ශ්‍රාවකයන්ට ආදර්ශයක් වෙන්න බුදුරජාණන් වහන්සේත් මේ වගේ හුදකලාවේ වාසය කරලා තමයි මේ උතුම් තත්වයට ආවේ. ඒ නිසා අපිත් මේ මාර්ගේ යන්න ඕනේ කියලා හිතනද ඒ අයට දිරිගැන්වීමක් වෙන්න. හරිම ලස්සන හේතු දෙකක්. ඔව්. ඉතින් මේ ඔක්කොම අහගෙන ඉතප ජානුස්සෝනේ එයාගේ ප්‍රතිචාරය කොහොමද? ජානසෝනි බ්‍රාහමණා අතිශයින්ම පැහැදෙනවා. එයා කියනවා අபிකන්තම් භෝ ගෞතම අபிකන්තං. ඒ කියන්නේ භවත් ගෞතමයන් වහන්සේ ඊටාම චමත්කාරයි ඊටාම චමත්කාරයි කියලා. එයා උපමාව එහෙමත් කියනෝ නේද? ඔව් හරියට යඩිකුරු කරලා තිබ්බ දෙයක් උඩාතට හැරෙව්වා වගේ, වහලා තිබ්බ දෙයක් ඇරියා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ, අඳුරේ පහනක් දැල්වුවා වගේ ඔබ වහන්සේගේ මේ ධර්මදේශනාවෙන් මගේ හිතේ තිබ්බ අඳුර දුරු වුණා කියලා කියනවා. ඒ තරම්ම පැහැදීමක්. ඔව්. ඊට පස්සේ යා කියනවා "හේසහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච මම අද සිට ඔබ වහන්සේත් ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යනවා උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානපේතං සරණං ගතං අද පටන් ජීවිතේ තියෙනතුරු සරණ ගිය උපාසකෙක් හැටියට මාව පිළිගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ඒ දේශනාවෙන් මෙලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තෙරුවන් සරණ යනවා. ඒකින් පේනව නේද? මේ සූත්‍රයේ තියෙන ගැඹුර සහ බලවත්කම බය කියන එකට හේතුව බාහිර ලෝකේ නෙවෙයි තමන්ගේ හිතේ තියෙන අපිරිසුදුකම් කියන එක තීරුම් ගත්තම ඒකෙන් මිදෙන්න මාර්ගයක් උත් තියෙනවා කියලා දැක්කම ඒක කොයිතරම්නම් සහනයක්ද? ඒක ඇත්ත. ඉතින් මේ මුළු විමසුමෙන් අපි එක දෙයක් පැහැදිලිව මේකනේ ගන්නවා. අද දුෂ්කර වනාන්තරවල බය ජය ගන්න පුරවන් උනේ අභ්‍යන්තර දෝෂ නැති කිරීමෙන් නම්. එතකොට අද අපි ජීවත් වෙන මේ වනාන්තරේ ඒ කියන්නේ මේ තොරතුරු කන්දරාව, සමාජ පීඩනය, තරඟකාරීත්වය අනාගතය ගැන අවිනිශ්චිත බව, මේ වගේ දේවල් වලින් අපිට දැනෙන බය, කනස්සෙල්ල, පීඩනය මේවා පිටිපස්සේ තියෙන පුළුවන් නේද මේ සූත්‍රයේ කියනවා වගේ අපේම හිතවල තියෙන යම් යම් අර අභිජාව, ව්‍යාපාදයේ උද්දච්චය, සැකය වගේ අපිරිසිදුකම් අනිවාර්යෙන්ම ඒක තමයි මේ සූත්‍රයේ තියෙන සදාතනික වටිනාකම. බාහිර ලෝකයේ වෙනස් වුණත් මිනිස් මනසේ ස්වභාවය, කෙලෙස්වල ස්වභාවය බොහෝ දුරට සමානයි. ඉතින් එදා වනාන්තරයේ බයට හේතු වුණු අභ්‍යන්තර කාරණාවම අද නාගරික ජීවිතේ නවීන ලෝකයේ අපි අත්විඳින මානසික පීඩනයන්ට බියටත් යම්තාක් දුරට හේතු වෙනව වෙන්න පුළුවන්. ඒ ගැන තවදුරටත් හිතන්න, Tamandi ජීවිතයට ගලප ගන්න මේ දේශනාවෙන් ලොකු ඉඩක් ලැබෙනවා. ඕ ඒක ඇත්ත.